ක්‍රියාත්මකවලදී සමහර විට අපි කොහොමද සතුටින් ඉන්නවා සන්තෝෂයෙන් ඉන්නවා දිනහවිමින් ඉන්නවා මුළු ජීවිතේන ඉරි ඉරිය අත්දැකීමක් ලැබෙනවා දරුවන් නිසා හැකියාව නිසා විභාග ප්‍රතිඵල නිසා යෙදෙන නිසා හට නිසා ලෝකෙ නිසා කාලගුණේ නිසා ඒ වගේම තවත් සමහර වෙලාවට හරියන බව දැනෙනවා ඒ Taman නිසාම දැනෙන්නත් පුළුවන් රැකියාවේ කාරණා නිසා යෙදෙන නිසා රැක නිසා ලෝකෙ නිසා මෙහෙම දැනෙන්න පුළුවන්. දැන් මේ අත්දැකීම් දෙක වරින් වර මාරුවෙන් මාරුවට කෙනෙකුම ලබනවා විඳිනවා අත්දකින්නවා විදෙත ජීවිතේ ඉරි ඉරි කියන ස්වභාවයක් දැනෙනවා. ඉරිලා තියෙන. ඒ අවස්ථාවේ ඕනෑ කෙනෙකු සමග බෙදා ගන්න ලෑස්තියක්. සතුටින් සිටින විට ජීවිතේ පූර්ණයි කියලා හිතනකොට කාලේ තියෙනවා, ධනෙ තියෙනවා, මහන්සියක් නැහැ, ශක්තිය තියෙනවා බලන්න මේ කාරණා තුන ශක්තිය කාලය සහ සම්පත් ධනය මේ දේවල් සමහර විට අපට මදි, වෙලාව මදි, සම්පත් මදි, මුදල් මදි, ඒ වගේම ශක්තිය මදි, මහන්සි සමහර විට ඇති වෙලාවක් ඇති සමානවත් මුදලු සමානවත් ශක්තියක් සමානවත් තවත් සමහර විට වැඩි වෙලාවක් හුඟක් තියෙනවා වැඩි මොනවා කරන්නද දන්නේ මුදලුත් තියෙනවා සම්පත් තියෙනවා අවශ්‍යතාවලට වැඩි ශක්තියක් තිබෙනවා දැන් මේ අවස්ථා තුන අරගෙන බලන්න එකක් මදි තැන ඊළඟ අවස්ථාව ප්‍රමාණවත් ස්ථානය තුන්වෙනි අවස්ථාව අතිරික්තයක් කියනවා. මේ අවස්ථා තුනෙන් මේ ස්ථාන තුනෙන් අප සිටින්නේ කොතැනද? ප්‍රයබලන්ත වටිනා කාරණය විශ්ලේෂණය කර බලන්ත වටිනා දර්ශනය ඒ වගේම අඳුරගන්න වටිනා කාර්ය කොතනද තියෙන්නේ දැන් මේ කාර්යයේදී බොහෝ විට බොහෝ විට අප සිටින්නේ කාලයක පිටපස්සී වෙලාව මදි කාලයක පිටපස්සී මදි කියන දැනෙන අම්පත් ධනය එතනත් බොහෝ විට බොහෝ විට අවශ්‍යතා සහ ආශාවයි වැඩි අපට ලැබෙන ඉතිරි වෙන මුදල් මදි සාමාන්‍ය ශක්තියක් ක්‍රමයක් ඒ වගේ බොහෝ විට අප සිටින්නේ විහිසින් මහන්සියෙන් නිසා වැඩියෙන් හම්බ කිරීම, වේගයෙන් වැඩ කිරීම සහ නදන්නේ කොහොමද ශක්තිය පිළිබඳ අපි හිතන්නේ කියලා ක්‍රියායාම කරනවා, ආහාර ගන්නවා, බේස් ගන්නවා. ශක්තිමත් වෙන්න, වෙහෙස නැති කරගන්න. දැන් මේ මේ විදිහට අපි හිතනවා අපි වේගයෙන් හම්බ කරොත් හයියෙන් හම්බ කළොත් ගා රැස් කරගත්තොත් අන්න ඇති කියන තැනට හෝ වැඩි කියන තැනට එන්න පුළුවන්. වේගෙන් වැඩ කළොත් කාලය ඉතිරි කරගන්න පුළුවන්. වේගෙන් වාහනයක් පැදෙවොත් කාලය ඉතිරි වෙනවා. වේගෙන් වැඩ කළොත් ඉතිරි වෙනවා. ශක්තිය පැත්තත් ඒ වගේ. කායික ශක්තිය, මානසික ශක්තිය අපි කරන උදාහරණ ඕනේ. ව්‍යායාම ඕනේ, දෙහෙත් ඕනේ. මේ විදිහට ශක්තියක් වැඩි කරගන්න පුළුවන්. මේ තමයි ලෝක පුරාම අද බහුලව ජනප්‍රිය වෙලා තිබෙන දර්ශනය, විද්‍යාව, ආගම. මේ ආගමක් විද්‍යාවක් දර්ශනයක්. මොන ආගම් ඇදහුවත් සම්ප්‍රදායානුකූලව මොන විදිහේ විද්‍යාවක් අපි ඉගෙන ගත්තත් පිළිගත්තත් මොන විදිහේ දර්ශනයක අප එදිනා හිටියත් පොදුවේ ලෝකේම පිළිගත් ආගමයි පිළිගත් විද්‍යාවයි පිළිගත් දර්ශනයයි බවට පත් වෙලා කියන්නේ අද විශේෂයෙන්ම ඔය කියපු දර්ශනය, ඔය කියු විද්‍යාව, ඔය කියු ආගම ඒ තමයි අදහන්නේ. වැඩියෙන් හම්බ කළොත් අවශ්‍යතා පිරිමහ ගන්න පුළුවන්. අතුම ගානේ ඇති කියන තැන කරත් එන්න පුළුවන්. මදි කියන තැන. වේගයෙන් වැඩ කළොත් ජීවොත් වැඩ කරන වේගය වැඩි කරොත් අන්න කාලය ඉතිරි කරගන්න පිළිබඳ. කායික ශක්තියත් ඒ වගේ බොහොම ඉක්මනට අප වෙහෙසටපත් වෙනවා. වැඩ කරගන්න බෑ මහන්සිය කියන තැන දෙනවා. ඒ නිසා වැඩියෙන් ව්‍යායාම කරන්න, වැඩියෙන් කන්න, වැඩියෙන් baseball මේ කාර්යයේදී කල්යාණ මිත්‍රෝනි එන්ටෙන්ට එන්ට අප පෙරදිලා තියෙනවා. ජයග්‍රහණය කරන්නේ මේ දර්ශනේ මේ විද්‍යාවෙන් මේ ආගමෙන්. අප පෙරදිලා එන්ටෙන්ට එන්ට කාලේ නැති වෙලිය. මදි වෙලිය. වේගෙන් වැඩ කරන්න කරන්න බලන්න. ඉතිරි කරගත්ත කාලයක් නැහැ. ඉදි කරගත්ත දේකුත් ඉතිරි වෙලා තියෙන්නේ මොකක්ද අවසානයේ මහන්සිය විතරයි. හොඳට බලන්න. අවසානයේ හේතුවන්නේ වේස පමණයි. වේස ඉතිරි කර ගන්නට අපි මේ දුවන් වේස ඉතිරි කර ගන්නට අප මේ වේගයෙන් හම්බ කරන්නේ. වේස ඉතිරි කර ගන්නට අප මේ සියලු සැලසුම් කරන්නේ, වියදම් කරන්නේ, ඉතිරි වෙන්නේ බෙහෙත්වල. දවස් අවසානයේ බලන්නේ කුමක්ද ශේෂ වෙලා තියෙන්නේ? ජීවිතයේ තුල ශේෂ වී තිබෙන්නේ බෙහෙතයි. වෙන මොනවත් නෙවෙයි අවසානයේ. මේ බලන්න මේ කාරණේ. කලින් දවස් අවසානයේ අප මහන්සි දැන් මේ මහන්සි එන්ටෙන්ට දවස තව තියෙනවා මහන්සි ඇවිත් ඊට කලින් සන්ධ්‍යාවට කලින් රාත්‍රියට කලින් වෙහෙස අපකරායයි. දවල් වෙනකොටම වෙහෙසයි දැන් ආට. සමහර විට උදේම මහන්සිය. තාම දවස තාම සූර්යයා පෘථිවිය වෙහෙසටපත් වෙලා නැහැ. නමුත් ඊට කලින් අප වෙහෙසටපත් වෙලා. දැන් බලන්න මේ කියන අවාසනාව අවදි වෙන්නම වෙන්නේ. අවදි වෙනකොට බලන්න දැනෙනවද ලොකු ප්‍රබෝධයක් දැනෙනව දැනෙනවද නැවුම් බවක් මොකද අපිට වෙලා තියෙන්නේ ඇයි අපිට භෞතික වශයෙන් ගත්ත පැය හත අටක විවේකයේ නිදෙවි ඇයි විවේකයේ වැඩ කරලා නැත්තේ ඇයි ඒ විවේකයක් වෙලා නැත්තේ නින්ද නින්දකින්වත් ඇය අටක නින්දකින්වත් යථා සත්‍යයට පත් කරන්න බැරි තරම් වෙනසකින් අප නිදාගන්න ගියේ. ඉතින් අපි නිදාගන්න කාලය වැඩි කරනවා. අපි හිතන උදේ හඳුනාම ඒ ඒ නිසයි මහන්සිය තව ටිකක් නිදාගත්තා නම් හොඳයි. කොපාල නිදාගත්තත් මහන්සිය වැඩි වෙනවා මිසක් ওই විදිහට විවේකයක් ලැබෙන්නේ නැහැ. කොපමණ ජීවත් කාලය ඉතිරි වෙන්නේ නැහැ වගේ දෙවරකට මේ පහක් විතර ඉතිරි වෙයි. නමුත් අවසානයේ සියල්ල එකතු කර බැලුවොත් අවසාන ශ්‍රේෂ්ඨය ඉතිරි කරගත්ත කාර්යයක් නෑ. තව එහෙන්නම ලැබු වෙයි බලාපොරොත්තු වූ කාර්යයන් ඉතිරි වෙලා කරන්න තියෙන වැඩ ඉතිරි වෙලා දවසේ අවසාන වෙලා සතිය ඉවර වෙලා මාසයේ අවුරුද්ද අවසානයි සමාජයේ ජීවිතය අවසාන වෙයි. මේ ජීවිතෙන් කරන්න බලාගෙන හිටිය බලාපොරොත්තු වෙන සිටි ලයිස්තුව එහෙමම අපේ හිතේ තියාගෙන. ඉතින් ඒ ලයිස්තුව තමයි ඊළඟ ජීවිතේදී අපි ආපහු සම්පූර්ණ කරන්න බලන්නේ. සමහර විට මේ ජීවිතේ අපි මේ අපිට ඉතින් ඇයි මට මේවා කරන්න වෙලා තියෙන්නේ? මට ඕනේ නැහැ. සමහරට මේ කවුගේ ආශ්‍රයයක ඉදිරි කරගත්ත ලැයිස්තුව ලැයිස්තුවෙන් එකක් දෙකක් තමයි මේ අපි අද කරනවා ඇත්තේ. මොකද මේ ලැයිස්තුව අපි හිතේ තියෙන මේ වාහනේ යන්න පුළුවන් දුර යනවා. හැබැයි තව අපේ ඉලක්කයේ තියෙන ඉඳන්පා කෑස. දැන් මේ වාහනේ බෑ කියන වාහනේ හාරි ඉවරයි. ඒක හැබැයි එතෙන්ට යන්න නෙමෙයි අපි සැලසුම් පරිච්ඡේදයෙන් බාහිහා ගමන ඉතිවන්න තව වාහනයක් අරගෙන යනවා ඉතින් මේ සමහර විට අප ජීවිතය අද මේ අපි කාටත් කියන ප්‍රශ්නයක් අපට ඕනක් නෑ ආසාවකුත් නෑ හැබැයි කරන්න වෙච්ච දේවල් තියෙනවා ගේ ඇතුලේ රස්සාවේදී සමාජයේදී රටේදී ලෝකෙදී ඉතින් මොකටද මේවා මම කරන්නේ මම කැමති නෑ මට ආසාවකුත් නෑ සතුටකුත් නෑ ප්‍රයෝජනයකුත් නෑ ඇත්ත නමුත් වා අතීතයේ සමහර විට අප ආසාවෙන් බලාගෙන කියවෙන්න පුළුවන් ලැයිස්තුව දිග නිසා මේ සියලු ආසාවන් පොරොත්තු ලේඛනයක රැඳී හිටියා කාලයේ කෙටි ආසාවන් වැඩි කාලය කෙටි බලාපොරොත්තු වැඩි කාලය කෙටි ප්‍රාර්ථනාවන් සහ සැලසුම් වැඩි මේ කියන්නේ යනවා එක දවසක ලබන සතියේ ඊළඟ මාසෙ ඊළඟ අවුරුද්ද ඊළඟ ජීවිතේ මේ අවුරුද්දක් දෙකක් යනකොට දැන් මේ ඕන වෙච්ච දේ එපා වෙලා හැබැයි අපි හිතුවා මේවා දෙන්න කියලා දැන් ඒවා ලැබෙන්නේ අවුරුදු ගානකින් සමහර විට අපට එපා වුණා. එපා වුණා කියා අද ඊයේ අපේ ඉල්ලා සිටේ ලැබෙනකොට ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නැහැ. මක්නිසාද අපි විසින්ම අපේක්ෂා කරනු ලැබූ සත්‍යයන් කාර්යයන් තමයි මේ අපකරයෙන් බොහෝ විට හැමදේම නෙමෙයි ඉතින් කල්යාණ මිත්‍රවරුනි හැම විටම අප සිටින්නේ පසුපසින් මේ පසුපසින් සිටින නිසා සිද්ධ වෙන එක හානියක් තමයි බොහෝ දේවල් අපට ලැබෙන ඒවා අපේපා වුණා. දාසාවෙන් මුල් පිරු ආසාවෙන් සැලකල ආසාවෙන් සැලසුම් කළ ඒ දේවල් ආර්යයන් ගමන් බිමන් මුණ ගැසී මිලදී ගැනීම දැන් මේවා ලැබෙනකොට මේ වගේ මල් ගෙඩි එනකොට ඒ වෙනකොට අපිට එකා වෙලා අපිරිය වෙලා දැන් අපේ ඉන්නේ තියෙන වෙනස් සැලසුම් වෙන ආස්කාවක් හැබැයි දැන් ලැබෙන්නේ අද මල් පිටෙන්නේ ඊයේ හිතෝපු ගන්න අද හිතෝපු ගහකින් අදම මල් පිටෙන්නේ බොහොම කලාතුරකින් ඉතින් අපි අගත් සාලි මල් පැලයක් හිතවනවා අද ඇති වූ ආස්ථාවක හැබැයි අද අපිට නෙලා ගන්න වෙන්නේ බොහෝ විට අතීතයේ සිට වූ බීජවල ඵල මල්. ඉතින් හැම විටම මේ වර්තමානයේ අපිට එපා වෙන්නේ ওই හේතුව නිසා. මේ වර්තමානයේ අපතරා එන්නේ අතීතයෙන් අප වස්තේපණය කළ දේවල් අතීතයෙන් අපි ඉඳලා සිටි දේවල් ඉතින් මේ ස්වභාවය මොකද්ද අද ඕන වෙන දේ හිතේ පාන අද ඕන වෙන දේ අදම ලැබුණොත් ඒ සතුටක් ලබන්න පිළිවන් හැබැයි අද ඕන දේ මෙත ලැබෙනකොට ඒ ඕනකම නැති වෙලා තියෙන්න පුළුවන් ඉතින් අපි බොහොම මහන්සි වෙනවා කාලයකට කරනවා වියදම් කරනවා ආශාවන් ඉෂ්ට කරගන්නට බලාපොරොත්තු සම්පූර්ණ කරගන්නට ප්‍රාර්ථනාවන් මල් කරගන්නන්ට අපේක්ෂාවන් මුදුන්පත් කරගන්නට මොකද වෙන්නේ ලොකු වියදමක් ගන්නවා ලොකු කාලයක් කැප කරනවා බස් මහන්සි වෙනවා ඒ සියල්ල ආයෝජනය කර ඒ සියල්ල කැප කරලා ප්‍රතිඵලය ලැබෙන කාලය වෙනකොට අපිට ලොකු සතුටක් ලැබෙන්නේ එතන දැනෙන ලොකු හිස්කමක්. බලන්න ලොකු ආශාවකින් බලාපොරොත්තුකින් කාලයක් මහන්සි වෙලා වේදන් කරලා හීන පවා ඒ පිළිබඳ දකිනින් සිට දවසකේ ඉස්ස වුණාම දෙවෙන මොහොතේ අර බලාපොරොත්තු වූ සතුටින් භාගයක්වත් ලැබෙන්නේ නැහැ. කාලේ යන්ත යන්ත සතුට අඩු වෙනවා ලැබෙනවා. මේ දැන් ඕනදී මේ දැන් ලැබුණොත් සෑහෙන සතුටක් ලැබෙනවා. අපි 100ක් බලාපොරොත්තු වුණා නම් 75ක්වත් සතුට ලැබෙයි. ඉල්ලපු වෙලාවෙම යමක් ලැබෙනවා නම්. දැන් මේ කල්යන්තයන්ට ආර්ථිකයක් වැඩි. අපිට ඉවසිල්ලක් නැහැ. වෙනත් දුක. ඊළඟට ලැබෙනකොට මේක අඩු වෙවි යන්නේ කාලය යන්තයන්ට කොහොමත් ඉවරම ලැබුණා 100ට 100ක සතුටක් නැහැ. අපි ලොකු වාදනයක් හදාගෙන ඉන්නේ සතුටින් පුරවන්න. කවදාවත් ඒ දිරෙන්නේ නැහැ සතුටින් පිටත වගේ දැනුණාට. හරි ඒ පොර ටිකක් තියෙන වීදුරුවකට දානකොට බුබුලු දාලා බුබුලු දාන පිළිනමගේ තියෙනවා නම් පිටින් බලන්න පිළිලා නැහැ. ඒ වගේ තමයි නිකන් හුලම් බුබුලු ටිකකින් පිරෙනවා පිට සතුට වගේ සතුට නෑ සතුටක් තියෙන හැබැයි පිළිලා කියන්නේ සතුටින් නෙමෙයි හිස්බවයකින් ඒ මොහොතට අප රැවටෙනවා සියයට සියයක සතුටක් අපි ලැබුවා කියන්නේ යන්ත යන්ත මේ බුබුලු කුකුරලා යනවා ඉන්නේ ඒ අඩු වෙනවා ඒ 99 98 වෙනවා 100 තිබුණ නෑ කොහොමත් එහෙමේ නෑ. ඉතින් මේ කාලේ යන්තයන් කියන්තයන් බිඳුවට කිට්ටු වෙනවා. දේ වෙනකොට එපා වෙලා. මේ එපා වෙච්ච දවසට අපි අර බලාපොරොත්තු වෙච්ච දේ අපි කරා එනකොට ඒක දුක. කිසිම අතුතක් නෑ අපිට දැන්. මේකටද මෙච්චර මහන්සි වෙන්නේ මේ සඳහාද මා මෙපමණ කාලයකට කරේ මේ සඳහාද මා මෙපමණ වියදම් කළේ දැන් කලකිරීමක් පසුතැවිල්ලක් එන්නේ ඉතින් අර වාදිනේ දිවෙන්නේ සතුටින් නෙමෙයි කලකිරීමෙන්. වාදිනේ සතුටින් පුරව ගන්න බලාගෙන හිටිය. මුදුනේ සබාගෙන රඳවාගෙන හිටිය. වාදිනේ දැන් දිවෙන්නේ සතුටින්ම නෙමෙයි මිත්‍රණයකින් සතුටක් ටිකක් තියෙනවා මතතරිල්ලක් තියෙනවා කලකිරීමක් තිබෙනවා ආතතියක් තිබෙනවා මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි මේ දෙයිල්ලෙන් දිනපු කෙනෙක් නෑ. ජයගත්ත කෙනෙක් නෑ. කාලේ කොහොමද ජයගත්ත බෑ දුවල. වේගෙන් වැඩ කරනවා කියලා කාලේ ජයගත්ත බෑ. හරිනවා. ආන්තියක් ඒ වගේ. හම්බ කිරීමත් ඒ වගේ. ඊට වැඩිය වෙනස් අන්තයෙන් මේ ප්‍රශ්නයට මේ කාරණයට අප සංකාප්ත වේ යුතු තිබෙනවා. අපිට පිළිවන්නම් ජීවිතයේ කිසියම් ආකාරයකින් අපිටින් ඊට නැතිනම් අපිට ජීවිතයට දෙන්න වියදම් කරන්න නෙමෙයි. කාලයකට කරත් නෙමෙයි, කාලයේ අභිභවායන්ට උත්සාහ කරලත් නෙමෙයි, මහන්සි වෙලත් නෙමෙයි වර්තමානයේ තුල ජීවිතේ සැහැල්ලුවෙන් පුරවන්න පුළුවන් නම් කාට හරි මේ ඒ ජීවිතේ සැහැල්ලුවෙන් සැලසින්නේ සිල්ලනම් වර්තමානය බලන්න මේ වෙලාවේ කියන්න තියෙන්නේ කියන එක නෙමෙයි බැංකුවේ හෝ අපේ හෝ සාක්කුවේ හෝ පොකට් එකේ ඇති කියන හැඟීම එනවා. සැහැල්ලුවෙන් සතුටින් ඉන්න වෙලාවට බලන්න. ආහාර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නමුත් බඩ පිරෙනවා. ඒකට බලන්න කායේ තියෙනවා. සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට කායේ පිටුපසින් නෙමෙයි කෙනෙක් ඉන්නේ. ඇඟට මානසිකව පිටට මානසිකව කුත් නැහැ. හැබැයි ඇඟ හිත මහන්සි කර මහ වේගෙන් දුවලා වියදම් කරලා ජීවිතේ සතුටින් පුරවන්න හැදුව කවදාවත් ඒ සිද්ධ වෙන්නේ නැහැ. සතුට වගේ දුගුළු පිටකින් කිරිලා යයි වෙන පිළිති ඒව කුකුරලා දිහාම පිට හැමදේම අපි වැරදෙනවා වෙන පිටුවලට වායු කුබුරුවලට දැන් භාවනාවෙන් අපි කරන්නේ මොකක්ද? ස්වභාවිකවම ජීවිතය නැහැල්ලුවටපත් වෙනවා. සිරිල්ලක් නැහැ, වියදම් කිරීමක් නැහැ, මහන්සි වීමකුත් නැහැ. දැන් ඒ ප්‍රතිඵලයේ වියදම් කරලා ගන්න බෑ. සමහර විට කෙනෙක් හිතන්න පුළුවන්. සාම මිලාදිට පාඨමාලාවකින් ඒ සැනසෙල්ල ගන්න පුළුවන් කියන්නේ. ඒ නිසා මහා පරිමාණයෙන් විකිනෙන දෙයක් තමයි භවනා. වාකාලේ කැපකරොත් විතරයි මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒ නිසා කියන කාලය ඇතුළේ දුවනවා භවනාව කියන. සැහැල්ලුවෙන් අර වර්තමානයේ නිදහසේ සිටීම වෙනුවට ඉලක්කයක් හදාගෙන අත්පහගෙන ජීවුවොත් පිටියටත් වැඩිය මහන්සි මිනිස්සු ආලෝකයෙන් පැයභාගයකින් පස්සේ තිබුණාට වැඩිය වෙහෙසක් නැති ඉස්සෙල්ලා දෙයක් ඔළුවේ අමාරුවක් පවන්නට පුළුවන් ආධ්‍යාත්මික ඉලක්ක තරා කෙනෙක් හඹා ගිය කාලයක් සමග සටන් කරමි අත්මික සාධන හද කරගෙන මස් පිටු හිර කරගෙන මුළු ශරීරයම ආසතියකට ලක් කරමින් සමහර විට හිත එකෙන් කරන්න උත්සාහ කරනවා හිත ඒ හිතුවනකොට කෙනෙක් හිතන්න පුළුවන් මම වීර්ය කරනවා නම් මීට වැඩිය මහන්සි වෙන්න ඕනේ හිත එකෙන් කරගන්න දුවන්ත නොදී හිත කඩ කරගෙන ඉන්න ඉතින් හිත කඩ කරනකොට ශරීරයේ නිකාකාසතියට ලක් වෙනවා මහන්සිය වැඩි අපිට මේ එක ක්‍රමයකින්වත් ওই ස්වභාවික සතුට ගන්න බෑ වියදම් කරලවත් කාය සමග ඉලක්ක හදාගෙන සතියකින් දවසකින් මාසයකින් මා මේ ප්‍රතිඵලයේ මේ ඵලය ගන්නවා කියලා එහෙම භාවනා කරන්න බෑ ඒ වගේම මේ දුවන හිත නවත්තන්ට ගන්න තරම් වීර්යය දාලා මහා අභ්‍යන්තර සංග්‍රාමයක් පටන් ගත්ත කියලා ජීවිතයේ සතුටින් සැහැල්ලුවෙන් කෙරෙන්නේ තිබුණටත් වැඩිය අප කස්සට යනවා. ඒත් මෙතන සරලව කල්යාණික පූර්ණය කරන්නේ මොකක්ද? ඔය තියෙන ඕනකම අතාරින්න. යමක් ලබා ගන්නට තියෙන ඕනකම අතාරින්න. ඇත්තටම භාවනාවේ අවසාන වශයෙන් විග්‍රහ කළොත් කියන්න තියෙන්නේ ඒකයි. මොනවා හරි ලබා ගන්න ඕනකමක් තියනවද ඒ ආකාරයෙන්. ඒක ඉතිහා දෙයක් ලබා ගන්න ඕන තමයි ආවද ඒකත් ආකාරයෙන්. කවදා හරි දවසක ප්‍රතිඵලයක් ලැබුවා නම් හෝ ලබනවා නම් ඒ ලැබුවේ හෝ ලබාගන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි අතහැරීම නිසායි. බලාපොරොත්තු ඉතිරීමට නෙමෙයි භාවනාව කියන්නේ. අතහැරීම. බලාපොරොත්තු අතහැරීමයි භවනා. කඩ කර ගැනීමක් නෙමෙයි. බලාපොරොත්තුවක් තිබුණොත් තමයි ඉතු වෙන්නේ හෝ කඩ වෙන්නේ. මෙතන එනේන බලාපොරොත්තු අඳුන ගන්නවා. ඒ බලාපොරොත්තුවක් එක්ක අපි දුවත් එතන. දෙතර ගන්න මහන්සි වෙන්නේ නැහැ. නෑ. අඳුන ගන්නම අතහරිනවා. භාවනාව තුළ සැබැවින්ම කෙරෙන්නේ කලිත්තේ කල්යාණ මිත්‍රවරුනි බලාපොරොත්තු ගොඩනගා ගැනීමවත් තමා විසින් ගොඩනගාගත් ආධ්‍යාත්මික බලාපොරොත්තු වල තමන්ම ගොදුරක් බවට පත්වීමවත් නෙවෙයි ජීවිතේම අප කරන්නේ යයි එකින් එක එකින් එක බලාපොරොත්තු අපේ ඔළුව උඩ අපි ගොඩ ගහ ගන්නවා රැස් කර ගන්නවා අන්තිමට කොපමණ වේගයෙන් අපි බලාපොරොත්තු හදා ගන්නවද? හිත වෙන්නේ කරගන්න ලැබෙන්නේ හිතයි. ඒද තාම පොරොත්තු දෙකනේ කියන බලාපොරොත්තු වැඩි. අවසානයේ මොකද්ද වෙන්නේ? අප විසින්ම හදා ගන්න ලැබූ බලාපොරොත්තු කන්දක් අපව යට කරගෙන අපව හිර කරගෙන අපව පීඩණයට පත් කරගෙන අප මත නැගී සිටිනවා. ඒ තමයි අපිට තියෙන කර්ම. ඔළුවට තියනකන්, කපුවට තියනකන්, සාක්කුවට තියනකන් හැම දෙයකටම තියෙන ප්‍රශ්නයයි. අප විසින්ම නිර්මාණය කරගනු ලැබූ, ගොඩනගා ගනු ලැබූ බලාපොරොත්තු ඛණ්ඩේ අපම ගොදුරක් බවට පත් වෙලා. ඉතින් ඒ පිටමද අප මේ භාවනා විදි කරගන්න හදන්නේ වෙනසක් තියනවාද ලෞකික බලාපොරොත්තු ලෝකෝත්තර බලාපොරොත්තු කිව්වහම වෙනසක් තියනවද නෑ මේවා අවසාන වශයෙන් බලාපොරොත්තු විතරයි දුක එකයි හද වෙනකොට ලැබෙන දුක එකමයි ඉතින් පරලෝක භාවනාවේදී සිද්ධ වෙන්නේ බලාපොරොත්තු ඇති වෙනවා මනස බලාපොරොත්තු හදා ගන්නවා ඒ බලාපොරොත්තු හදාගන්න මනස දකිනවා. මනස විසින් හදාගනු ලබන බලාපොරොත්තු දකිනවා. බොහොම සරලව ඒවට පිපිරිලා යන්න දෙනවා. හරියට මනස කුඹන බැලුම් බෝල වගේ බලාපොරොත්තු කියන්නේ. ලක්ෂණයි. අර සබම් බෝල වගේ ලක්ෂණයි නම් ඇතුළේ ඒවා ටිකකින් පිපිරෙනවා. භාවනාව තුළ මේ හුඟු පිම්බීමයි පිපිරීමයි දෙකම දකින්න. පිම්බීමත් එක්ක අපි ඇලෙන්නෙත් නැහැ, පිපිරීමත් එක්ක ගැහෙන්නෙත් නැහැ. ඇතිවීමයි නැතිවීමයි දකින්නවා කියන්නේ ඇයි? ඒත් මේ තමයි විදර්ශනාව. ආසාවක් ඇති වෙන හැටි දකින්නවා. අපි මොනවද කරන්න ඕනේ? කෝරේම දැම්මේ නැත්නම් ඒ ටිකකින් නැති වෙලා යනවා. නැති වෙන බව දකිනවා. ආසාවන් මෝඩ වෙන හැටි දකිනවා. අර වෙලා යන හැටි දකිනවා. පින් වෙන හැටි දකිනවා. පිටිරෙන හැටි දකිනවා. එකමනයි මේ එකක්වත් අල්ලගන්න යන්නේ ආධ්‍යාත්මික බලාපොරොත්තු කියා අවසාන වශයෙන් දෙයක් නැහැ. සියලුම බලාපොරොත්තු ලෞකිකයි. ධානයක් ගැන වේවා, මාර්ගඵලයක් ගැන වේවා, ඒ සියල්ල ලෞකික බලාපොරොත්තු. මක්නිසාද ඒවා හැදෙන්නේ ලෞකික හිතකින්. ලෞකික හිතකින් කොහොමද ලෝකෝත්තර බලාපොරොත්තුවක් ගොඩනගා ගන්නේ? අනිත් පැත්තෙන් ලෞකික බව කියන්නේ මොකක්ද? ආසාවක් නැති තැන. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි භාවනාව ඒ විදිහට අඳුනගත්තොත් අදම ගානේ භාවනා කරන වෙලාවෙවත් අපිට නිදහසේ ඉන්න පුළුවන්. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. අර හදාගත්ත බලාපොරොත්තු කන්දට අපේ ඔළුව උඩ තියෙන තරම් බරපතවන්නේ නැතුව ඉන්න පුළුවන්. සැහැල්ලු කරගන්න පුළුවන්. අන්න එතකොට සැහැල්ලුවෙන් හිත පිරෙනවා, සැහැල්ලුවෙන් පපුව පිරෙනවා, සැහැල්ලුවෙන් ඔළුව පිරෙනවා. ජීවිතේම සැහැල්ලුවට පත් වෙනවා. පිරෙනවා ජීවිතේ. හැබැයි කිසිම රෞලියකින් නෙමෙයි සැහැල්ලු බවින් පිරෙනවා. මෙන්න සැහැල්ලු බවින් පිරෙන එකයි හිස් බවින් පිරෙන එකයි දෙකක්. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හිස් බවින් පිරීලා තියෙන ජීවිතේ. හිස් බව කියන්නේ මොකක්ද? රික්තකයකින් පිරෙන ජීවිතේ. දැන් රික්තකයක් කියන්නේ හිස්. නමුත් එතන තියෙනවා අතිවිශාල වූ ආකර්ෂණයක්. අහල පහල තියෙන හැම එකක්ම ඇද ගන්න තියෙන ආකර්ෂණය. ඉතින් අපි ඉන්නේ එතන. එතනම අපි හිත බැලුවොත් මොනවකින්වත් පිළිලා නැහැ. අපි හිතුවට අර දෙයින් මේ දෙයින් පිළිලා තියෙනවා තව පුරව ගන්න පුළුවන් ඇත්තටම බැලුවොත් හැබැයි ලෝකේ තියෙන සියල්ලම ඇද ගන්න තරම් ලොකු බලයක් තියෙන රික්තයක් තමයි එතන තියෙන්නේ. දෙවෙනුවට මේ වෙනස අඳුනා ගන්න. කොහොමත් හිතෙහි ඒක කාටවත් පුරවන්න බෑ. හැබැයි ඒ හිස් බව රික්තයක් බවට පත් වෙනවා තණ්හාව එකතු වුණාම. තණ්හාව හිස් බවට එකතු වුණාම හිස් බව රික්තයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ තණ්හාව හරියට කළු කුහරයක් වගේ. ආලකමල තියෙන හැම එකක් මෙතෙන්ට ඇදලා ගන්නවා. මොනවා වුණාද දන්නේ ඇදලා ගත්තට පස්සේ. අපි මෙච්චර කාලේ ඇදලා ගත්ත දේවල් වලට මොකද වෙන්නේ? අපිම ගන්න. ඉතින් ඒ වගේ ඒක ධර්මයේ කියන ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරික මේ මේ විශ්වයේ තිබෙනවා ඉතාම අන්ධකාර තැන්. කොපමණ අන්ධකාරද කියනවා නම් එතන මොනවද වෙන්නේ කියලා කිසි කෙනෙකුට කියන්න බැරි තරම් අන්ධකාර තැන් තියෙනවා. හරි බහානකයි කියනවා අන්ධකාරය. විශ්වයේදී වෙන භෞතික අන්ධකාරය දැන් තියෙනවා හරි බහානකයි. මෙහෙම කිව්වහම ඒක සාමාන්‍යකමක් කියනවා හරි මේක පිළිපොළානිය. එතන හරි බහානකයි නේද භාග්‍ය තියෙනවා. සුදුලනා කියලා ඔව්. හැබැයි ඊට වැඩි බහාන අන්ධකාරිකුත් මා දැක තිබෙනවා. ඒ කියන්නේ හිත ඇතුළේ. ඒක තමයි අවිද්‍යාව. ඒක මේ අභ්‍යන්තර කලු කුහරය හැදෙන්නේ හිස් බවට මෝඩ තමයි සංහාව එකතු වෙනවා. මේ මෝඩ තමයි සංහාවයි හිස් බවට එකතු වුනහම ඇතිවීමක් නැහැ කවදාම. වැඩිවීමක් කොහොමත් නැහැ. අතිරික්ත වෙන්නේ දෙන්නේම නැහැ. ඒ දීනයක් විතරයි. ප්‍රමාණවත් කියන තැනටවත් අපි දෙන්න බෑ. එතකොට භවනාවේ වෙන්නේ මොකක්ද? සැහැල්ලුවෙන් පිරෙනවා. හිස් තමයි. අවස්ථා දෙකම හිස් අමුතුවෙන් ලැබිච්ච දෙයක් නෑ. ලෞකික වශයෙන් අපිට ලැබෙන දේකුත් නැහැ, ලෝකෝත්තර වශයෙන් ලැබෙන දේකුත් නැහැ. හිත් හිත් කියන එක අවබෝධ කරගත්තාම අන්න සහැල්ලුවෙන් පිරෙනවා. හිත් බව කියන්නේ කොහොමද සහැල්ලුවක් වෙන්නද? ඒ සහැල්ලුවෙන් පිරෙනවා අර පීඩණයෙන් පිරෙනවා වෙනුවට. මේ වෙනස කල්යාණ මිත්‍රවරුන් භාවනාවේ නැත්තකින් ඕනේ භාවනාව කියන්නේ සංකල්ප. ආධ්‍යාත්මික ඉලක්ක වලින් තමක් තමන් ඊදෙන දෙයක් කරගන්න නෙමෙයි. එතකොට දැන් අවසානම කාරණේ ওই විදිහට අපි පැහැදිලි වෙන්න ඉරුණාම අන්න කල්ලි දැන් ඇති සම්පත් ඇති සමහර විට වැඩි කියලා කියනවා. මොකටද මෙච්චර හම්බ කරන්නේ? මොකටද මෙච්චර ලොකු දෙයක්? මොකටද මෙච්චර දුවන්නේ වේගෙ? මොකටද මෙච්චර වේගෙන් පදවන්නේ වාහනේ? සැහැල්ලු අවස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි. අද නෑ වැඩි. විවේකී මනස තමයි අති කාර්යක්ෂම. අහසියකුත් නෑ. අහසියක් නෑ. දැන් නම් මේ වෙලාවේ කල්යාණ මිත්‍රවරුනි තව කෙනෙක් එක්ක අපිට බෙදා ගන්න දේවල් බෙදා ගන්න සම්පත් තියෙනවා. දානයේ නියම විදියට එන්නේ ඔය අවස්ථාවේ. එතෙක් දෙනවා කියන එක වෙනවා තමයි. නමුත් එතන නියම ධර්මයක් නෑ. Tamanටත් මදිය ඉඳගෙනයි දෙන්නේ කියන හැඟීම හැම වෙලේම තියෙනවා. දැන් ඔය සහන්නේ පිළිස්ස වෙලාවට මදිව ඉඳගෙන නෙමෙයි දෙන්නේ. කාලේ තියෙන තව කෙනෙක් දෙන්නේ කැප කරන්නේ. තව කෙනෙක් දෙන්නේ වැඩ කරන්න ශක්තිය විදියට. ඒ තන්නේ හැබැයි මනුෂ්‍ය ජීවිතයක් හැබැයි බෝධිසත්ව ජීවිතයක් බවට පත් ඒ ඒ සඳහා කැලේට ඕනේ මොනවත් කරාට භෞතික වශයෙන් ওই සත්‍ය ලැබෙන්නේ කරගන්න තියෙන හිත සැහැල්ලුවෙන් පුරවගන්න එක විතරයි. අනවශ්‍ය බලාපොරොත්තු අතහරින්න. අනවශ්‍ය බලාපොරොත්තු මත අහස් මාලිකා ගොඩනගා ගන්න නැතුව ඉතිරි. සහ ආධ්‍යාත්මිකයි කියා ඉලක්ක හදාගෙන දඟලන්නේ නැතුව සිටින්න. අතුම ගානේ භාවනා කරන වෙලාවකවත් අපහුරු වෙන්න ඕනේ. ආසාවන් දකින්ද ආසාවන් විසින් කුම්බන සමම්බෝධ දකින්ද ඒවට රැවටෙන්නේ නැතුව ඉන්න. පිටිනේ නැති බලන්න. නැති වෙනවා. ආසාවක් ඇති වුණාම ලස්සනයි. ඒ පිටිලා යනවා කියන්නේ. හිතාම පෞද්ගලික සබම් බෝලයක් තියෙනකොටත් ඇතුළත් සිත් එළියක් බොහොම තුනී මායා හතරේදී මා ලක්ෂණ අභ්‍යන්තරයක් පෙන්වනවා. ඒ එකම හිස් බව ඒ සබම් බෝලේ මෙළිය තියෙන්නේ ඇතුළේ තියෙන්නේ එකම හිස් බව. වෙනකක් නැහැ. ඒ බව අවබෝධ කරගත්ත කෙනා කිසිම සබම් බෝලයකට ඇලෙන්නේ නැහැ. අදුම ගාන භාවනා කරන වෙලාවෙවත් කල්යාණ මිත්‍රෝනි අපි ඒ සැහැල්ලුව ගැඹුරින්ම වින්දනය කරන සතිමින් සහ අත්පත් බලන්න හිත ආස්ථාවන් හදාගන්න හැකි ඒ පස්සේ දුවන්න කොළඹෝන හැකි ඒ වගේම ඒ ආස්ථාව අතර තවත් ආස්ථාවක් අල්ලගන්න හැකි ඒ ගැන අපි ටිකක් භාවනා කරමු. ප්‍රධානයෙන් සිටිනෝ සිටිවිලි ගැන ඇති වෙන සිටිවිලි හිතෙන දේවල් තා බලාගෙන මොනවා හිතුණත් කමක් නැහැ ඒ වගේ අලුත් අලුත් සිතිවිලි වල පිට දෙමින් සිතිවිලි පරණ වෙන හැටි බලා සිතේ ගැන සිතිවිලි අනාගතය ගැන සිතිවිලි අපේම වර්තමානයේ පිළිබඳ සිතිවිලි එන්නේ පස්සේ දකින්න යෙමෙන් වශයෙන් හඳුනාගන්න. මායයක් ගන්නකෝ ඔය පිළිලිත් එක්ක එකතු නොවි කල්පනාවන් සමග මිශ්‍ර නොවි ගැනයි පැහැදිලි වෙන්නේ. කල්පනාවන් පුරවා නොගත් මනසක්. මොන කාරණේ මතක් වුණත් ඔලියේ බලක් නැතිව ඉන්න පුහුණු වෙනවා. දිවෙනකොට අපට අනිත් එක්ක බෙදා ගන්න දේවල් කාලේ තියෙන ශ්‍රමයේ තියෙන සම්පත්තිය බෙදා ගන්න බෙදා ගන්න නැහැවිලෙන් හිත දිරෙනවා ඒ අනිත් මොන ගැහෙන හැම දෙනාම සමග සැහැල්ලුව බෙදා ගන්නවා සැනසෙල්ල බෙදා ගන්නවා කියන මේ අනිස්ථානයේ අධ්‍යාත්මිකවලදී අපි සම්බන්ධ වෙන දෙනා කරන